පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සතිවල අපි පටිච්ච සමුප්පාදය පාදක කොටගෙන මේ දේශනා පෙළ සිද්ධ කළේ. ඒ අනුව අද දවසේ පටිච්ච සමුප්පාද දේශනාවෙහි අපට අද සාකච්ඡා කරන්න තියෙන්නේ තණ්හා පච්චය උපාදානං කියන කාරණේ. ඒ වගේම කාල වේලා තිබුණොත් උපාදාන පත්‍ය භව කියන මේ කාරණා දෙක අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වේදනාව පදනම් කොටගෙන තණ්හාව ජනිත වෙන ආකාරයත් ඒ තණ්හාව මේ සසර පැවැත්ම පිළිබඳ මූල කාරණයක් ප්‍රධාන කාරණයක් වෙන බවත් ඒ තණ්හාව අවිද්‍යාව මත රඳා පවතින බවත් එනිසා අවිද්‍යා තණ්හා කියන මේ මූල ධර්ම දෙක සංසාර ප්‍රවෘත්තිය පිළිබඳවත් ඒ වගේම සසර ගමන නැවැත්ම පිළිබඳවත් ප්‍රධාන සාධක දෙකක් කියන බව අපි එහිදී සාකච්ඡා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාද දේශනාවෙහි පැහැදිලි කරන්නේ තණ්හා පත්‍ය උපාදාන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ඇති වෙන ත්‍රිවිධාකාරයකින් ක්‍රියාත්මක වෙන මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි මූලික වශයෙන් එය සරලව ජනිත වෙලා ඉන් අනතුරු අනුක්‍රමයෙන් වර්ධනය වීම. ඒ විදිහට වර්ධනය වෙනකොට උපාදාන කියන தත්වෙට එය වඩාත් ශක්තිමත් වෙනවා. උපාදාන කියන වචනේ තේරුම දැඩිව ග්‍රහණය කර ගැනීම. ආදාන කියලා කියන්නේ අල්ලා ගන්නවා හරියට අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ සර්පෙක් විසින් ගොදුරක් දැහැගත්තාම ලේසියෙන් අතහරින්නේ නැහැ. ඒ අතහරින්න නැති විදිහට දැඩිව ග්‍රහණය කර ගැනීම. කිඹුලෙක් කබරෙක් විසින් ගොදුරක් දැහැගත්තාම අතහරින්නේ නැහැ ලේසියෙන්. අන්න ඒ වගේ පහසුවෙන් අත්හල නොහැකි ආකාරයෙන් දැඩිව ග්‍රහණය කර ගැනීම තමයි උපාදාන කියලා කියන්නේ. එතකොට අර තණ්හාවෙන් යමක් කැමති වීම පාදක කොටගෙන තමයි මේ දැඩිව අල්ලා ගැනීම, දැඩිව උපාදාන කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒතර උපාදානය සිද්ධ කරන ධර්ම දෙකක් දහමෙහි සඳහන් වෙනවා. තණ්හාව සහ දිට්ඨිය. තණ්හාවෙනුත් දේවල් උපාදාන කරගන්නවා, දිට්ඨියනුත් දේවල් උපාදාන කරගන්නවා. එතකොට මූලික වශයෙන් මේ காரணා දෙකෙන්ම මේ දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා උපාදානය තණ්හාවෙන් සිද්ධ වෙන උපාදානය සහ දික්තියෙන් උපාදාන දික්තියෙන් සිද්ධ වෙන උපාදාන ප්‍රභේද වශයෙන් ප්‍රභේද හතරක් දක්වලා තියෙනවා. කාමෝපාදාන, ඒ වගේම අත්වාද උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන වශයෙන්. එතකොට මේන් කාම උපාදානය කියලා කියන්නේ තණ්හාව නිසා ඇතිවෙන උපාදානයේ ඍජුවම. අනිත් ඒවට තණ්හාව බලපානවා. නමුත් ප්‍රධාන වශයෙන් අපට පෙනෙනවා කාම උපාදානය තණ්හාව පාදක කොටගෙන තමයි ඍජුවම ක්‍රියාත්මක වෙන්නේ. අර අවශේෂ උපාදාන තුන, ඒ කියන්නේ අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, ditthi උපාදාන කියන මේ காரணා තුන අර දෘෂ්ටිය නිසා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්න ඕන කාරණා දෙක තමයි මේ තණ්හා සහ දිට්ඨි කියන මේ චෛතසික ධර්ම දෙක. එහෙම නැත්නම් මේ මූලික කාරණා දෙක. තණ්හාව කියන්නේ කොමක්ද කියලා අපි කලින් දවසේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ තණ්හාව නිසා තමයි මේ කාම උපාදානය සිද්ධ වෙන්නේ. කාම කියලා කියන්නේ කැමති වෙන බව. එතකොට කාම කියලා හඳුන්වනවා කාරණා දෙකක්. වස්තුකාමයක් ක්ලේශකාමයක් කියන දෙකම කාම නමින් හඳුන්වනවා. වස්තුකාමයයි කියලා කියන්නේ ඒ කාමය ඇති වෙන්නට හේතු වෙන අරමුණ. ඒකත් කාම කියලාම තමයි හඳුන්වන්නේ. දැන් රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම ආදි වශයෙන් දක්වන්නේ ඒ වස්තුකාමය. ඊළඟට ක්ලේශකාම කියලා හඳුන්වන්නේ ඒ පංචේන්ද්‍රයන්ගෙන් අපි ආස්වාදනය කරන්නට කැමති දේ සම්බන්ධව මුලින් ඇති වුණු තෘෂ්ණාව මුලින් ඇති වුණු කාම සංකල්පනාවම අපේ මනසේ නැවත නැවත කාමයන් උපදවන්නට කාම සංකල්පනා ජනිත කරන්නට හේතු එතකොට අර අදාළ අරමුණ ඒ පංචේන්ද්‍රයන්ට ගෝචර වුණු වස්තුව හෝ පුද්ගලයා එහෙම නැත්නම් සිදුවීම ඒ අවස්ථාව ඒක නැවත නැවත සිහි කිරීම තුලත් අපේ මනසේ කාම ඡන්දය කාම තණ්හාව කාම උපාදානය ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ වගේම ඒ සිද්ධිය අවස්ථාව පුද්ගලයා ඒවා මොකුත් සිහි කරන්නේ නැහැ ඒවා ඉන්ද්‍රයන්ට ගෝචර වුණු අවස්ථාවේදී යම්කිසි තෘෂ්ණා මූලික හැඟීමක් ඇති වුණා නම් අන්නේ මුලින් ඇති වුණු තෘෂ්ණා මූලික බව එහෙම නැත්නම් ඒ මුලින්ම ඇති වුණු කාම ඡන්දය ඒ කාම තණ්හාව එය නැවත නැවත සිහි කරනකොට ඒනොත් අපේ මනසට යම්කිසි ආස්වාදයක් දැනෙනවා. ඒ ආස්වාදය නිසා යලි යලි කාම තණ්හාවන් ඇති වෙනවා යලි යලි කාම ඡන්දයන් ඇති වෙනවා නැවත නැවත අර කාම උපාදානය ගොඩ නැගෙන්නට එය පාදක වෙනවා. මෙන්න මේ විදිහට කාම කියලා හඳුන්වනවා කරුණු දෙකක් වස්තු සහ ක්ලේශ. එතකොට මේ වස්තුකාම ක්ලේශකාම කියන දෙආකාර කාමය නිසාම කාම උපාදානය ජනිත වෙනවා. එතන මොකද්ද මෙතන උපාදානය කියලා කියන්නේ? රේරුකාණ මහානායක හඳුරෝ පැහැදිලි කරන ලස්සන උපමාවක් එකට දැන් බීජයකින් පැලයක් හටගත්තාම කුඩා අවධියේදී ඒ පැලය බොහොම ලපටි. ඒක නියපොත්තකින් කඩලා ඉවතට දාන්න පුළුවන්. නමුත් මේක අනුක්‍රමයෙන් මහ පොළොවට මුදුන් මුල සහිත අවශේෂ මුල් පද්ධතිය බැසගනිමින් කඳ මහත් වෙමින් අතුපතර විහිදෙමින් මහ රුක්ෂයක් හැටියට කාලයක් යද්දි වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වැඩෙන්නේ අර බීජයෙන් ජනිත වුණු මූලික පැලෑටි. නමුත් ඒ පැලෑටිය මුල් අවදියේදී නියපොත්තෙන් කඩලා ඉවත් කරන්න පුළුවන් වුණාට කලක් වැඩෙනකොට ඒක පොරවකින් කියතකින් කපලා ලේසියෙන් බිම දාන්නට බැරි මට්ටමට එහෙම නැත්නම් හස්තියෙකුටවත් පෙරලන්නට පහසු නැති මට්ටමට අද කාලේ තියෙන ඒ ගස් කොළන් උදුරා දමන උපකරණයකිනුත් පහසුවෙන් ගලවන්නට බැරි මට්ටමට ඒ ගහ ශක්තිමත් වෙන්නට පුළුවන්. දැන් ඒක ඒකනේ අර සිංහලයින් අතර ජනවහරෙත් එන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන තැනට තියාගන්න එපයි කියලා. ඒ කියන්නේ අර මුල් අවස්ථාවේදී බොහොම සරල විදිහට, ලපටි විදිහට, ලාමක විදිහට තමයි ඒක ජනිත වෙන්නේ. නමුත් දීර්ඝ කාලයක් ගත වෙනකොට අනුක්‍රමයෙන් ශක්තිමත්ව ස්ථාවර වෙනවා. අන්න ඒ වගේ අර වේදනාවන් හේතු කොටගෙන මුලින්ම ඇති වෙන තණ්හාව තමයි අපි පසුගිය සතියේ කතා කළේ වේදනාපච්චය තණ්හා. ඒ Taman කැමති වේදනාවන් ඇති වෙනකොට ඒ කියන්නේ සුඛ වේදනාව නිසා දුක්ඛ වේදනාව නිසා උපේක්ඛා වේදනාව නිසා කොහොමද තණ්හාව ඇති වෙන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කළා. එතකොට ඒ තණ්හාව කියලා කියන්නේ මූලික වශයෙන් ලාමක අවස්ථාවේ ඇතිවෙන මානසික తත්වය. නමුත් ඒ තණ්හාව නැවත නැවත එම කාරණය සම්බන්ධවම යලි යලිත් ජනිත වෙනකොට ඒ කියන්නේ වස්තුව නැවත නැවත සිහි කරමින් ආස්වාදනය කරනකොට අපි හිතමු ඇසින් දැකපු රූපය ඒ රූපය නැවත නැවත පෙනෙනවා අපට. ඒ නැවත නැවත පෙනෙනකොට යලි යලි අර තෘෂ්ණාව ජනිත වෙන්නට පටන් ගන්නවා. එහෙම වාර ගණනාවක් මේ තෘෂ්ණාව ජනිත වෙනකොට අර පළමු වතාවේ ඇති වුණු තෘෂ්ණාවට වඩා ප්‍රබල වෙනවා. වඩා ශක්තිමත් වෙනවා. වඩා බලවත් වෙනවා. එතකොට ඒ තණ්හාව විසින් ඇති කරන දාහය අර මුලින් ඇති කරන තණ්හාවේ දාහයට වඩා වඩාම ප්‍රබල වෙනවා. ඒ තෘෂ්ණාව විසින් ඒ දාහය වැඩි කරන්න වැඩි කරන්න ඒ තනත්තාට කොහොම හරි තමන් කැමති වෙන දේ ලබා ගන්නට ආස්වාදනය කරන්නට අත්පත් කරගන්නට පවත්වා ගන්නට ඕනෑකමක් ඇති එතකොට ඒ ඒ තෘෂ්ණාවෙන් ඉල්ලා සිටින දේ සම්පාදනය නොකළොත් ඒක බරපතල පීඩාවක් බවට පත් වෙනවා බරපතල දැවීමක් බවට පත් වෙනවා එතකොට ඒ දැවීමෙන් මිදෙන්නට ඒ පීඩාවෙන් මිදෙන්නට සත්වය මොකද කරන්නේ අර කාමය විසින් ඉල්ලා සිටින එහෙම නැත්නම් මේ තෘෂ්ණාව විසින් අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ආයාචනා කරන දේවල් සම්පාදනය කරන්නට පෙළඹෙනවා එතකොට එහෙම සම්පාදනය කරනකොට නැවතත් අර වස්තුන් අපේ ඉන්ද්‍රයන්ට හමු වෙනවා දැන් එකවරක් දැකපු දර්ශනය ඒ පිළිබඳව නැවත නැවත අපට සිහි වෙන්නට පටන් ගන්නවා. එතකොට සිහි වෙනකොට අපට ඒ දර්ශනය නෙතට හමු වෙන්නේ නැහැ හැමතිස්සෙම. දර්ශනය එකවරක් මුණ ගැහුණා ඊට පස්සේ දර්ශනයෙන් ලැබපු ආස්වාදය අපට සිහි වෙනවා. ඒ ආස්වාදය නැවත නැවත සිහි වෙනකොට ඒ පිළිබඳව කාමච්ඡන්දේ කාම තණ්හාව බලවත් එහෙම බලවත් වුණාම අපට දැඩි කැමැත්තක් ඇති යලිත් ඒ රූපය දකින්නට. ඒ ස්ත්‍රිය හෝ ඒ පුරුෂයා හෝ ඒ දර්ශනය හෝ කුමක් හෝ ඒ දැකපු දේ නැවත දකින්න අපට ලොකු ඇතුළත පෙළඹවීමක් ඇති වෙනවා. ඒ පෙළඹවීමේ දාහය දරා ගන්න බැරි වෙනකොට අපි කුමක් හෝ උපාය මාර්ගයක් යොදනවා අර දර්ශනය නැවත දකින්න. දැන් නැවත දකිනකොට ආපහු අර වස්තුව ඉන්ද්‍රියට අරමුණු වෙනවා. අන්න යලිත් වස්තුකාමය බලවත් වෙනවා. දැන් එක වතාවයි වස්තුකාමය ඇති වුණේ ඊට පස්සේ මතුනේ ක්ලේශකාමය. දැන් නැවත වතාවක් අර වස්තුව සිතට අර මේ ඉන්ද්‍රියට අරමුණු වෙනකොට ඒක ප්‍රබල වශයෙන් ග්‍රහණය කරගන්න. එතකොට වස්තුකාමය ඇත්තටම ඇති වෙන්නේ නේත්‍රයට හසු වීමේදී පමණක් නෙමෙයි නේත්‍රයට හසු වීමේදී තමයි ඒක ප්‍රබලව ගන්නෙ. ඊට පස්සේ මනසින් ඒ රූපය නැවත නැවත නැවත නැවත අරමුණු කරමිනුත් ඒ වස්තුව සම්බන්ධ කාමයම ජනිත කරගන්නවා. එතකොට මේ වස්තුව සම්බන්ධව ඇති වුණු තෘෂ්ණාව සහිත කෙලස් ධර්ම ටික තමයි ක්ලේශකාමයේ වෙන්නේ. එතකොට අර වස්තුව නැවත නැවත සිහිපත් කරනකොට ඒක ඉන්ද්‍රියන්ගෙන් ප්‍රායෝගිකව භෞතික වශයෙන් දකින්න ස්පර්ශ කරන්න තියෙන රුචිකත්වය වැඩි වෙනවා. ඒ රුචිකත්වය නිසා අපි අර දර්ශනය නැවත ලබන්නට පෙළඹුණාම වස්තුකාමයේ වඩා බලවත්ව මනසේ තහවුරු වෙනවා. තහවුරු වුණාට පස්සේ ඒ සම්බන්ධව ක්ලේශයන් වඩාත් ප්‍රබල වෙනවා. එතකොට මෙහෙම චක්‍රයක් වගේ අර වස්තුකාමයේ නිසා ක්ලේශකාමයේ ප්‍රබල වෙනවා ඒ ක්ලේශකාමයේ නිසා දාහය වැඩි වෙනවා ඒ දාහය වැඩි වීම නිසා යලිත් වස්තුකාමයේ සොයන්නට පටන් ගන්නවා ඊට පස්සේ වස්තුකාමයේ නිසා යලිත් ක්ලේශකාමයේ පෝෂණය වෙනවා මෙහෙම චක්‍රයක් වගේ මේවා එකින් එක එකින් එක ක්‍රියාත්මක වෙලා වඩාත්ම ශක්තිමත් වෙනවා. ඒක තමයි අර මහානායක හඳුරෝ කියන්නේ පැලෑටියෙන් බීජෙන් පැලෑටිය හැටගත්තට පස්සේ ඒක බොහොම ලාමකයි. නියපොත්තෙන් කඩලා ඉවත් කරන්නට පුළුවන් විදිහේ පුංචි පැලෑටියක්. හැබැයි මේක ක්‍රමක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නකොට අර මුදු මුල සහිත මුල් පද්ධතිය පොළවට බැස ගන්නකොට ඒකෙන් සාරය උරා ගන්නවා. ඒකෙන් සාරය උරාගෙන කඳ අතුපතර විහිදෙනවා. ඊට පස්සේ අතුපතර වලින් කොළ වලින් සාරය උරා ගන්න. එතකොට යටින් මුල් වලින් සාරය උරා ගන්නවා මේ පැත්තෙන් කොළ වලින් සූර්යාලෝකය ඇතුළු තව බොහෝ දේවල් ඒ කොළ වලින් ග්‍රහණය කර ගන්නවා ඒ සියල්ල ග්‍රහණය කර ගන්නකොට මේ දෙපසින්ම මේක වැඩෙන්නට පටන් ගන්නවා අන්න ඒ වගේ වස්තුකාමයට ක්ලේශකාමයට පාදක කොටගෙන අර මනසේ මුලින් ඇති වුණු සරල ලාමක තෘෂ්ණාව අනුක්‍රමයෙන් චක්‍රීය වශයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. එහෙම බලවත්සේ වැඩුණු තෘෂ්ණාව තමයි කාම උපාදානයයි කියලා හඳුන්වනවා. එතකොට දැඩිව අර අරමුණක් ඒ වගේම අරමුණ සම්බන්ධව මතුණු තෘෂ්ණා මූලික කෙලෙස් සමූහය සියල්ලම Taman දැඩිව අල්ලාගෙන. එතකොට ඒක අතහරින්නට සූදානම් නැහැ. එතකොට ඒ වෙනුවෙන් ඕනම අපරාධයක් කරන්නට ඕනම කැපකිරීමක් කරන්නට ඒ තනත්තා සූදානම් වෙනවා කුමක් නිසාද අර උපාදානයෙන් ඇති කරන දාහය පීඩාව දරා ගන්නට බැරි වෙනවා දැන් මීට පෙරත් අපි සිහිපත් කළා එක අවස්ථාවක අර එක දුප්පත් මිනිස්සෙක් පුරුෂයෙක් ඒ පුරුෂයා ටිකක් තමන්ට වඩා වයසින් ලාබාල ඒ වගේම රූප සම්පත්තියෙන් බොහොම ආඩ්‍ය කාන්තාවක් විවාහ කරගන්නවා. ඉතින් විවාහ කරගත්තට පස්සේ දැන් මේ පුරුෂයා හැඩරුවත් අඩුයි, වයසත් වැඩි, ඒ වගේම මිල මුදලුත් අඩුයි. දැන් අර මේ වගේ කෙනෙකුට අර රූප සම්පත්තියෙන් ආඩ්‍ය තරුණ කාන්තාවක් ලැබුණහම ඇය පිළිබඳව තෘෂ්ණාව අනුක්‍රමයෙන් වර්ධනය වෙලා ඒක දැඩිව උපාදානයක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ පුරුෂයා මේ භාර්යාවට අතිශයින්ම ඇලුම් කරනවා අතිශයින්ම වසඟ වුණු ස්වභාවයෙන් කටයුතු කරනවා. ඉතින් නැකත් ක්‍රීඩාව කියන්නේ දැන් අපේ තියෙන සිංහල අවුරුදු උත්සව අන්න ඒ වගේ ඉන්දියාවේ තිබුණු මේ නැකත් උත්සව සමයකදී ඒ ආසන්නයේදී මේ පුරුෂයා කියනවා දැන් නැකත් උත්සවයට යන්න ක්‍රීඩාවට යන්න අපිත් සූදානම් වෙන්නට ඕන ඒ තියෙන පරණ ඇඳුම් හොඳට හොදලා මැදලා ඒවා සකස් කරලා තියන්න කියලා කිව්වා. එතකොට මේ කාන්තාව කියනවා මට නම් මේ පරණ ඇඳුම් ඇඳගෙන යන්න බෑ. අලුත් ඇඳුමක් ඇඳගෙන යනවා නම් විතරයි මම රතු රෙද්දක් ඇඳගෙන රතු රෙද්දක් පෙරවගෙන අපි දෙන්න අතින් අත අල්ලගෙන එහෙම යනවා නම් මම එන්නම් නැත්තම් මට එන්න බෑ. දැන් අර ස්වාමියා කියනවා එතකොට අපට කොහෙන්ද මේ විදිහේ අලුත් වස්ත්‍ර අපට කොහෙන්ද රතු රෙදි එතකොට මේ කාන්තාව කියනවා ඉතින් හොඳ පණ තියෙන පිරිමියෙක් නම් ඇයි එහෙම සම්පාදනය කරගන්න බැරි ඉතින් වෙන හොයන්න ක්‍රමයක්ම නැත්නම් අර රාජභාණ්ඩාගාරේ ඕනතරම් තියෙන මේ වගේ වටිනා සලු එතකොට මේ පුරුෂයා කියනවා නුඹ හදන්නේ මාව රාජපුරුෂයෙන්ට අල්ලලා දීලා ඝාතනය කරන්නද එතකොට අර කාන්තාව නැවත කියනවා ඔබට එහෙම රතු රෙදි සම්පාදනය කරගන්නට බැරි නම් අලුත් රෙදි සම්පාදනය කරගන්න බැරි නම් මම කොහොමවත් මේ උත්සවයට යන්න එන්නේ නැහැ. ඔබ ඕන කෙනෙක් එක්ක යන්න මම එන්නේ නැහැ. දැන් එතකොට ඇය දැඩිව ප්‍රතික්ෂේප කරනවා අර අලුත් රෙදි නැතුව මේ උත්සවයට යාම. එතකොට දැන් මේ පුරුෂයාට අලුත් රෙදි සම්පාදනය කරලා දෙන්නට තරම් මුදලක් නැහැ. නමුත් මුදල් නැති වුණාට දැන් බිරිඳ මා සමග මේ උත්සවයට යන්න එන්නේ නැහැ කියන මේ ප්‍රතික්ෂේප කිරීම දැන් ඔහුගේ මනසට බරපතල කම්පනයක් ඇති කරනවා. බරපතල පීඩාවක් ඇති කරනවා. බරපතල දාහයක් ඇති කරනවා. එතකොට මේ දාහය විසින් ඔහු තීරණය කරනවා අර බිරිඳ සිහිපත් කරපු ආකාරයට රජමාලිගාවට ගිහිල්ලා අර රතු රෙදි හොරකම් කරගෙන එනවා. එතකොට දැන් මේක බරපතල අනතුරක් කියලා ඔහුට ඔහු නොදන්නව නෙමෙයි. අර බිරිඳ කියනකොටමත් ඔහු විමසන්නේ එකයි ඔබ හදන්නේ මාව රාජපුරුෂයන්ට අල්ලලා දෙන්න. දැන් ඒක තමන් දන්නවා මේක අනතුරුදායක ගමනක් ජීවිතයත් මරණයත් එක්ක ගනුදෙනුව. නමුත් ඒ විදිහේ අන්තරාදායක කාර්යයකට ඔහු පෙළඹෙනවා කොමක් නිසාද අර මනසේ කාම උපාදානය විසින් ඇති කරන ਸੰతాපය, දාහය, පීඩාව, පෙරපීම, පෙළඹීම නිසා ඒ තනත්තා මේ බරපතල උවදුරු සහිත ගමන යන්නට නික්මෙනවා. දැන් රේරුකාණේ මහානායක හඳුරෝ බොහෝ අවස්ථාවල සිහිපත් කරලා තියෙනවා විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පැහැදිලි කරන තැන්වල එහෙම ඒ විදිහට කාම සම්පත් සොයන්නට මිනිස්සු යුද පිටියට යනවා. එතකොට බෝම්බ ඒ වගේම වෙඩි තමන් ඉදිරියේ පෙනිපෙනි මරණය අභිමුවට එතනත්තා යන්නේ කුමක් නිසාද තමන් කැමති දේවල් සම්පාදනය කරගන්නට තමන් කැමති විදිහට ජීවිතය පවත්වා ගන්නට ඕනෑ නිසා මේ විදිහට මිනිස්සු මරණය පෙනිපෙනි ඒක නොසලකා එතනට ක්‍රියාත්මක වෙනවා අර තමන්ගේ මනසේ තණ්හා විසින් ඇති කරන පෙළඹවීම නිසා. එතකොට ඒ තණ්හාව දැඩිව උපාදාන වුනහම ඒක ගලව ගන්නටම බෑ. ඒක මනසින් ඉවත් කරගන්නට බෑ. එතකොට ඒක මනසින් ඉවත් කරගන්නට බැරි නම් ඒ ඇතුළත ඇති කරන පීඩාව යෝජනා කරන දේ ඉල්ලා සිටින දේ සම්පාදනය කරන්නට සත්වයෝ පෙළඹෙනවා. ඉතින් මේ තැනත්තත් ඒ විදිහට ගිහිල්ලා අවසානයේ රාජපුරුෂයන්ට හසු වෙලා රජුරෝ ළඟට ගෙනහිල්ලා වරදකරු බවටපත් වෙලා උල හිඳුවලා මරන්නට රජුරෝ නියම කරනවා. අන්තිමට උල හිඳුවලා ඉන්නකොට යටින් ඇනුණු උල හිස් මුදුනේ මතුවෙලා ඒ උලේ ඇමිනිලා මරණය තෙක් පීඩා විඳින්මින් ඉන්නකොට අර හිස මුදුනේ මතුවෙච්ච උල උඩ හිස මුදුනේ ගිජුලිහිනියෝ වහලා කපුට වහලා මේ පුද්ගලයාගේ ඇස් උගුලමින් අනුභව කරනවා එතකොට දැන් මේක මේ පැත්තෙන් උල ඇනිලා ඒ උලේ වේදනාව අර පැත්තෙන් පණ පිටින් අර ගිජුලිහිනිය ඇස් ගලව ගලව අනුභව කරනවා. එතකොට මේ සියලු පීඩාවන් දරාගෙන ඔහු මොකද්ද වෙලාවේ කියන්නේ? මට මේ උලේ ඇමිනිලා ඉන්න එකේ අමාරුව නෙමෙයි අමාරුව. මේ ගිජුලිහිනියෝ මගේ ඇස් අමු අමුවේ උපුටලා ගලවලා අනුභව කරන එක නෙමෙයි මට තියෙන ලොකුම වේදනාව. මට තියෙන ලොකුම වේදනාව තමයි මගේ තරුණ බිරිඳත් එක්කලා නැවුම් රතුරෙද්දක් ඇඳගෙන රතුරෙද්දක් පෙරවගෙන අතින් අත අල්ලගෙන අර සැනකෙලියට යන්න නොහැකි වීමේ වේදනාව තමයි මට තියෙන ලොකුම වේදනාව. දැන් අර මරණාසන්න වේදනාවක් ඇති වෙලා තියෙනවා උල ඇනිලා. ඒ වගේම බරපතල පීඩාවක් ඇති වෙනවා මේ ජීවත් වෙලා ඉන්න පණ ඇති ශරීරයේ ඇස් උගුලලා අනුභව කරනකොට අර සතුන් විසින්. නමුත් ඔහුට ඒක නෙමෙයි පීඩාව. ඒ කයට දැනෙන බාහිර පීඩාව නෙමෙයි පීඩාව. අර Tamanගේ තෘෂ්ණාව විසින් ඇති කරන්නා වූ පීඩාව. ඉතින් අන්න ඒ විදිහට මේ තණ්හාව දැඩි වුනහම අපේ චිත්තසංතානය තුළ බලවත් ਸੰతాපයක් ඇති කරනවා බලවත් පීඩාවක් ඇති ඒ පීඩාව දරා බැරි වෙනකොට තමයි ඒ විසින් යෝජනා කරන ඒ කාම සම්පත් එහෙම නැත්නම් ඉන්ද්‍රියන් පිනවන්නට කැමති වෙන දේවල් අපි සොයන්නට ලං කරන්නට පවත්වන්නට අත්පත් කරගන්නට වෑයම් කරන්නේ එතකොට එහෙම අත්පත් කරගන්නකොට ඒ තමන්ගේ කාමදාහය සංසිඳනවා වගේ තමයි අපට හිතෙන්නේ නමුත් එතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ සංසිඳීමක් නෙමෙයි తాවකාලිකව තෘප්තිමත් වෙනවා වගේම එයින් ඒ අපේක්ෂාවේ බලාපොරොත්තුව තවත් ගැඹුරු වෙනවා මේක උදාහරණයක් හැටියට කිව්වොත් අපි පෙර දිනකත් සිහිපත් කළා කුෂ්ඨ රෝගියෙකුගේ කුෂ්ඨය නලියනකොට කසනකොට හොඳට අත දිගහැරලා කහන්න පුළුවන් නම් ඒ වෙලාවට తాවකාලික සුවයක් දැනෙනවා. తాවකාලිකව කසන ගතිය අඩු වෙලා යනවා. එතකොට ඒ තනත්තාට යම්කිසි සුවයක් තෘප්තියක් ඒ වෙලාවට දැනෙනවා. හැබැයි මේ විදිහට නියපොතු වලින් කසන්න කසන්න මොකද වෙන්නේ? ඒ ඒ තුවාලය එහෙම නැත්නම් ඒ කුෂ්ඨ රෝගය වඩාත් පැතිරෙනවා වඩාත් ඔඩුදුවනවා. එතකොට ඒ කුෂ්ඨ රෝගය විසින් කසමින් ඉල්ලන ස්පර්ශය ලබා දෙනකොට తాවකාලික තෘප්තියක් දැනෙනවා. తాවකාලිකව සන්තුෂ්ත වෙනවා කියලා දැනෙනවා. හැබැයි එහෙම දැනුණාට ඒක වඩාත් පැතිරෙනවා. වඩාත් ගැඹුරු වෙනවා වඩාත් පුළුල් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ වගේ තමයි අපේ තෘෂ්ණාව ඒ තෘෂ්ණාව විසින් ඉල්ලා සිටින දේ සම්පාදනය කරනකොට ඒක වඩාත් පුළුල් වෙනවා දැන් අපිට හුඟක් වෙලාවට හිතෙන්නේ මේ තණ්හාවෙන් ඉල්ලන දේ සම්පාදනය කළොත් ඒක තෘප්තිමත් වෙනවා ඒක සම්පූර්ණ වෙනවා පිරෙනවා එතකොට ප්‍රශ්නයක් නැහැ එතකොට ඒක ඉවරයි වගේ තමයි අපිට හිතෙන්නේ ඒ අපි හිතන්නේ අර දැන් බඳුනක් පුරවනවා වගේ අදහසින් තමයි අපි එහෙම හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු යම් කෙසේ අපි හිතමුකෝ වතුර ලීටරයක් අල්ලන භාජනයක් ගත්තොත් ඒකට අපි වතුර ලීටර භාගයක් පුරවනවා. භාගයක් පිරෙවෙන් පස්සේ තව භාගයයි පුරවන්න තියෙනවා. එතකොට ඒ භාගේ පිරෙව්වොත් මේක සම්පූර්ණයෙන් පිරෙනවා. ඒක අපට පැහැදිලිව පේනවා. ඊට පස්සේ ඒකේ මිලිලීටර 750ක් පිරෙව්වට පස්සේ තව 250යි මේකට පුරවන්න තියෙන්නේ. ඒ 250 පිරෙවුවහම මේක සංතෘප්ත වෙනවා කියලා අපට පේනවා. අන්න ඒ වගේ තමයි අපි හිතන්නේ දැන් මේ මනසින් ඉල්ලන මේ තෘෂ්ණාවෙන් ඉල්ලන දේ සම්පාදනය කළාම දැන් අර බඳුන පිරෙවුවා වගේ මේක පිරේ. සම්පූර්ණ වේ, සංතෘප්ත වේ කියලා තමයි අපි හිතන්නේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි මනසේ සිද්ධ වෙන්නේ. මනසේ බුදුහාමුදුරෝ දේශනා කරන අග්ගිකන්தோ සමුද්දෝච මහිච්ඡෝචාපි පුද්ගලෝ බහුකේ පච්චේ දෙන්තේ තයෝ පේතේ නපූරය මේ ලෝකේ පුරවන්න බැරි තුන් දෙනෙක් එහෙම නැත්නම් අවස්ථා තුනක් තියෙනවා. ඒ මොනවද? මහත් වූ ගිනිකඳ ඊළඟට මහා සාගරය සහ මහිච්ඡතාවයේ ඇති පුද්ගලයාගේ තෘෂ්ණාව. ගිනිකඳට අපි දේවල් එකතු කරන්න එකතු කරන්න ඒක තෘප්තිමත් වෙලා නිවි යනවා නෙමේ ඒක වඩා වඩා බුර බුරා දැල්වෙන්නට ගන්න. වඩාත් පැතිරෙනවා වඩාත් ශක්තිමත් වෙනවා. එතකොට ඒක ප්‍රබල වීම තමයි ඒකට ප්‍රත්‍ය සපයන්න සපයන්න සිද්ධ වෙන්නේ. ඒතර මහා සාගරයට ජලය එකතු වෙන්න එකතු වෙන්න ඒක සංතෘප්ත වෙන්නේ නැහැ. ජලය එකතු වෙන්න එකතු වෙන්න වෙන්නේ ජල ප්‍රොෂ්ඨය වැඩි කරගන්න. තවත් පොළව යට කරමින් මුහුද පොළව දෙසට එනවා. අර වතුර වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට යම් තැනකද ඒ මොහොතේ සීමාව තියෙන්නේ, වෙරළ තියෙන්නේ. ඒ වෙරළෙන් තව මෙහාට මෙහාට මහ පොළව යට කරගෙන මේ මොහොත පැතිරෙනවා. ඒතර වතුර වැඩි වෙන්න වැඩි වෙන්න, මේ වතුර එකතු වෙන්න එකතු වෙන්න මොහොත පුළුල් වෙනවා. ජල පෘෂ්ඨය වැඩි කරගන්න. වැඩි කරගන්න වැඩි කරගන්න ධාරිතාව තවත් වැඩි කරන්නට පුළුවන්. මෙහෙම ගිහිල්ලා සම්පූර්ණ මුළු පෘථුවියම ජලයෙන් වට වුණත් ඊට පස්සේ ඝනත්වය වැඩි කරමින් මේ මහ මුහුදේ ජල කඳ වර්ධනය වෙන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. එතකොට මේ විදිහට වතුර එකතු වෙන්න එකතු වෙන්න සෑහීමටපත් වෙනව නෙමෙයි වඩා පුළුල් වෙනවා. අන්නේ સિદ્ધාන්තය තමයි මේ තෘෂ්ණා අධික පුද්ගලයාගේ මනසට සිද්ධ වෙන්නේ ඒ තමන් කැමති වෙන දේ සම්පාදනය කරන්න සම්පාදනය කරන්න සන්තුප්ත වේවි මේන් නිමාවටපත් වේවි මේන් සෑහීමටපත් වේවි මේන් මේක සුවපත් වේවි කියලා අපි හිතුවා වුණාට අර කුෂ්ඨය කසන්න කසන්න ඔඩුදුවන්න වගේ ගින්නට ප්‍රත්‍ය එකතු කරන්න එකතු කරන්න ඉන්ධන එකතු කරන්න එකතු කරන්න ගින්න වැඩෙන්න වගේ මහ මොහොතට ජලය එකතු වෙන්න එකතු වෙන්න ජල ප්‍රොෂ්ඨය පුළුල් වෙන්නාසේ අපේ මනස විසින් තෘෂ්ණාවෙන් ඉල්ලා හිටින දේවල් සම්පාදනය කරන්න කරන්න අපේ තෘෂ්ණාව වඩාත් ශක්තිමත් වෙනවා වඩාත් බලවත් වෙනවා. අන්න ඒ විදිහට බලවත් වුණු තෘෂ්ණාව තමයි උපාදානය කියලා කියන්නේ. ඒක දැඩිව ග්‍රහණය කර ගැනීමක්. එතකොට අර වේදනාපච්චය තණ්හා කියන තන වේදනාවෙන් මුලින්ම තෘෂ්ණාව ඇති වෙනකොට බීජයෙන් පැලයක් හටගත්තා වගේ ඒක නියපොත් වෙනොත් කඩලා අයින් කරන්න පුළුවන්. ඒ මුලින් ඇති වෙන තණ්හාව අපට ආදීනව දැකලා ඉක්මනින් දුරු කරගන්න පුළුවන්. නමුත් නැවත නැවත බලවත් වුණු ශක්තිමත් වුණු දැඩිව උපාදාන වුණු තෘෂ්ණාව අපට එහෙම ලේසියෙන් ඉවත් කරන්නට පහසු නැහැ. ඒක කොච්චර අපහසුද කියන බව මහානායක හාමුදුරුව උදාහරණ කතා පැහැදිලි කරනවා. දැන් අර බුදුරජාණන් වහන්සේට නන්ද කුමාරයා තුල තිබුණු ඒ කාම තෘෂ්ණාව දුරු කරන්නට නොයෙකුත් උපාය මාර්ගයන් යොදන්නට සිද්ධ වුණා. අන්තිමට දිව්‍යාංගනාවන් පවා පෙන්වන්නට සිද්ධ වුණා. ඊළඟට ශාක්‍ය කෝලිය දෙපාර්ශ්වයෙන් මහාන වුණා 250 250 500ක්. ඒ 500ක් මහාන වුණේ ඒගොල්ලන්ගේ කැමැත්තෙන් නෙමෙයි. අර රෝහිණී නදිය නදියේ ජලයට ශාක්‍ය කෝලිය දෙපිරිස කාකොටා ගන්නට ලෑස්ති වෙනකොට බුදුරජාණන් වහන්සේ ඇවිදින් ඒක සංසිඳෙව නිසා දෙපාර්ශ්වයෙන්ම සතුටු වෙලා 250 250 පරිත්‍යාග කළා පැවිදි නමුත් ඒ තරුණයින්ට පැවිදි වීමේ ඕනකමක් තිබුණේ ඒ අයට ඕනකම තිබුණේ කම්සප විඳින්මින් රජසප විඳින්නට. ඉතින් ඒ අපේක්ෂාවන් ඔවුන්ට සපුර ගන්නට බැරි වුණා. ඒ නිසා ඔවුන් දැඩිව කනස්සල්ලටපත් වෙලා ඒ මහනකම ගැන නෙමෙයි අර Tamanට අහිමි වුණු කාමයන් පිළිබඳව දාහයෙන් ਸੰతాපයටපත් වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේට විවිධ උපක්‍රම යොදන්නට වුණා ඒ අයගේ කාම තෘෂ්ණාව දුරු කරන්න. මේ විදිහට ඒ කාම තණ්හාව දැඩි වුණාම දැඩිව උපාදාන වුණාම එය දුරු කිරීම පහසු කාර්යයක් නෙමෙයි ඒක බොහොම දුෂ්කර කාර්යයක් බවට පත් වෙනවා. අර බීජයෙන් මතුවුණු පැලෑටිය මුදුන් මුල සහිත මුල් පද්ධතිය යටට බහිමින් කඳ සහ අතුපතර අවකාශයට විහිදෙමින් ශක්තිමත් වුනහම ඒවත් කිරීම පහසු නොවන්නාසේ ඉවත් කළත් සමහරට අර මුල් කෑලි තියෙන තැන් වලින් ආයෙ පැලවෙන්න ගන්නවා. අතු කෑලි වැටිච්ච තැන් වල සමහරට අතු වලින් පැලවෙන ඒවා නම් එහෙම පැලවෙනවා. ඊට පස්සේ ඒ ගහේ ඇට වැටිච්ච තැන් වල ඒ තැන් වලින් පැලවෙන්න ගන්නවා. මෙහෙම පහසු නැහැ ඒක නිමා කරන්න, අහෝසි කරන්න. අන්න ඒ වගේ තමයි මේ උපාදානය තණ්හාව දැඩි වෙලා උපාදාන වුනහම ඒක දුරු කරන්නට පහසු නැහැ කියන බව උන්වහන්සේ ඒ ඒ උදාහරණ වලින් පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඔය අපි පැහැදිලි කළේ කාම උපාදාන. එතකොට අපි කිව්වා උපාදානය සඳහා මූලික වෙන ධර්ම දෙකක් තියෙනවා තණ්හාව සහ දිට්ඨිය. එතකොට දිට්ඨි කියලා කියන්නේ කොහොමද? දහමෙහි දිට්ඨි කියලා කියන්නේ දැක්ම. එතකොට මේ දිට්ඨිය දෙයාකාරයි සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්ම, මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වැරදි දැක්ම. බොහෝ අවස්ථාවල මිච්ඡා දිට්ඨිය කියන අදහසම මිච්ඡා කියන වචනේ නැතුව නිකම්ම දිට්ටි කියලා පෙන්වා දෙන තැනුත් තියෙනවා. ඒ කියන්නේ pāli භාෂාවේ හුඟක් වෙලාවට සම්මා මිච්ඡා කියන වචන වලින් තොරව දිට්ටි කියන වචනේ විතරක් කියවෙන්නේ ප්‍රධාන වශයෙන් මිත්‍යා දෘෂ්ටිය අදහස් කරන්නට. එතකොට මෙතන දිට්ටි කියලා කිව්වන් පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටිය, වැරදි දෘෂ්ටිය, වැරදි විදිහට ගත්තු දෘෂ්ටිය. ඒ තමයි උපාදානයේ පිණිස හේතු වෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ. එතකොට මේ දිට්ඨිය විසින් උපාදානය තුන් ආකාරයකින් සිද්ධ කරනවා. කොහොමද? අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන කියලා. අත්වාද උපාදානයයි කියලා කියන්නේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියමයි. ඒ කියන්නේ සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා දෙයක් මෙහි ඇත්තේ නැහැ. නමුත් මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් ඉන්නවා කියලා හිතාගන්න. ඒ වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? මේ නාම රූප ධර්මයන් අතිශයින් සූක්ෂමයි. ඒ සූක්ෂම නාම රූප ධර්මයන් එකින් එක වෙන් කරන්න පහසු නැහැ. වෙන් කරන්න පහසු නැති නිසා අපිට සාමූහිකව තමයි මේවා පෙනෙන්නේ. ඒ සාමූහිකව පෙනෙන ගතිය හඳුන්වනවා සමූහ ඝණයයි කියලා. ඝන කියලා කියන්නේ එකට එකතු වෙලා පෙනෙනවා. දැන් අපි ඈත තියා කන්දක් දිහා බැලුවන් පස්සේ කන්ද එකක් වගේ තමයි අපට පේන්නේ. හැබැයි ළඟට යන්න යන අපට පේනවා ඒකේ ගස් කොළන් එක જાතිය නෙමෙයි විවිධ ගස් කොළන් තියෙනවා. ඒවැ විවිධ ප්‍රමාණයන්, විවිධ හැඩහුරුකම්. ඊට පස්සේ ගල් පර්වත තියෙනවා, දිය ඇලි තියෙනවා, පස් තියෙනවා, වැලි තියෙනවා, ප්‍රපාතයන් තියෙනවා. උස්සුණු තැන් තියෙනවා. මෙහෙම මේ කන්ද කියලා ගත්තහම මේක එකක් නෙමෙයි ගොඩාක් ಜಾති තියෙනවා. හැබැයි අපිට ඈතින් බලපු බැල්මටම පේන්නේ එකක් විදිහට. ඒ මොකක් නිසාද? සමූහ ඝණය. අපේ අපේ නේත්‍රයට අර සියුම් කාරණා වෙන වෙනම ග්‍රහණය කරගන්නවා වෙනුවට ඒවා ඒක ඝනව පෙනෙන්නට ගන්න. එතකොට අපට අර ගොඩක් දේවල් එකක් හැටියට පෙනෙනවා. අන්න ඒ විදිහට නාම රූප ධර්මයන් සූක්ෂම නිසා ඒවා වෙන් කරගන්න පහසු නැති නිසා අපේ මනසට ඒවා එකක් හැටියට වැටහෙන්නට ගන්නවා. අපේ ඉන්ද්‍රියන්ට ඒවා එකක් හැටියට දැනෙන්නට ගන්නවා. එතකොට මෙහි ක්‍රියාත්මක වෙන්නේ සූක්ෂම නාම රූප ධර්ම සමූහයක් කියන අවබෝධය වෙනුවට මෙහි ක්‍රියාත්මක වෙන්නේ එක්කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් කියන වැරදි දෘෂ්ටි ඇති වෙන්නට ඒ සමූහ ඝණය හේතුවක් වෙනවා ඊළඟට සන්තති ඝන කෘත්‍ය ඝන ආරම්මන ඝන කියලා තවත් මේ විදිහට වරදවා වැටහීමට හේතු වෙන මේ ඝන සංඥාව හතර ආකාරයකින් ඇති වෙනවා එතකොට සම්තති ඝන කියලා කියන්නේ પરම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙන අපට එකක් වගේ පෙනෙන්නට ගන්නවා. එතකොට කෘත්‍ය ඝන කියලා කියන්නේ විවිධ නාම රූප ධර්මයන්ගෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියා සමූහය අපට එක ක්‍රියාවක් හැටියට ඒකකයක් හැටියට අපට දැනෙන්නට ගන්නවා. ආරම්මන ඝන කියලා කියන්නේ නාම රූප ධර්ම බොහෝමයක් චිත්තචෛසික ධර්ම බොහෝමයක් ක්‍රියාත්මක වෙලා චිත්ත වීති බොහෝ ගණනකින් සිද්ධ කෙරෙන මේ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය අපිට එක ක්‍රියාවක් හැටියට දැනෙන්නට ගන්න. මෙන්න මෙහෙම අර නාම රූප ධර්මයන්ගේ පවතින සූක්ෂම බව ඒ ඒ සූක්ෂම ධර්මයන්ගෙන් සිද්ධ වෙන වෙනස් වෙනස් කාර්යයන් අපිට වෙන් වෙන්ව හඳුනා ගන්නට නොහැකිව ඒක ඝනව පෙනෙන නිසා අපට බොහෝ කොට මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් කියන වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. අන්නේ දෘෂ්ටිය තමයි අත්වාද අත්වාද කියලා කියන්නේ ආත්මයක් ඇතය කියන සත්වයේ පුද්ගලයක ආත්මයක් ඇතය කියන මේ දෘෂ්ටිය. එතකොට මේක දීර්ඝ කාලයක් නැවත නැවත ඇති වෙනකොට අර තණ්හාව වගේම මේ දිට්ඨියත් දැඩිව උපාදාන වෙනවා. ඒ දැඩිව උපාදාන කරගත්තන් පස්සේ මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් ඉන්නවමයි තියෙනවමයි කියන මේ දැඩි හැඟීම දැඩි උපාදානය. එතකොට ඒක පහසු නැහැ ඉවත් කරන්නට. බැහැර කරන්නට පහසු නැහැ. එහෙම තහවුරු වෙච්ච දැඩි දෘෂ්ටියක් මනසේ கிඳා බහිනවා. ඒක තමයි අත්වාද උපාදානයයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ මෑතකදී අපේ මහානායක හඳුරාගේ පොත්පත් පරිවර්තනය කරන ඉංග්‍රීසියට පරිවර්තනය කරන මහත්මයෙක් ඉන්නවා. එතුමා මේ ළඟදී ආපු අවස්ථාවක අපි එතුමත් එක්කලා කතා කරනකොට සිහිපත් කළා අපි ප්‍රධාන වශයෙන්ම අභිධර්මයේ පරිශීලනය කරලා මූලික වශයෙන් වටහා ගත යුතු කරුණු තුනක් තියෙනවා එකක් තමයි ධාතු අනිත් එක ප්‍රත්‍ය අනිත් එක කෘත්‍ය මූලික ධාතු ඒ සූක්ෂම වශයෙන් නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙන මේ මූල ධාතුන්ගේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ ඒවා විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙන හැටි ඒවා ප්‍රත්‍ය වුණාන් පස්සේ ඒවෙන් කෙරෙන කාර්යභාර ඒවා වෙන වෙනම ගත්තාම කරන කාර්ය සහ එකට එකතු වෙලා සිද්ධ කරන කෘත්‍ය. ඉතින් මෙහෙම කියනකොට එතුමා කිව්වා ඔය කෘත්‍ය කියන එකට ඉංග්‍රීසියෙන් කියන සුදුසු වචන තමයි function කියලා. එතුමා ඒ පොත්පත් පරිවර්තනය කරන්න ඉන්න නිසා ඒ ඒ මානසික தත්වයක් එක්කලා එතුමා කිව්වා ඒකට කියන්නට සුදුසු වචන තමයි function. ඉතින් එතෙන්දී අපි පැහැදිලි කරලා දුන්නා දැන් ඔන්න ඔතන තමයි අපිට පැටලෙන්නේ කියන බව. මොකද ඇත්තටම මේ නාම රූප ධර්ම වල තියෙන ෆන්ක්ෂන් එකක්. නමුත් අපි ඒක ඇක්ටිවිටි එකක් හැටියට වරදවා ගන්නවා. ඒ ඒ ධර්මතාවල යම්කිසි ක්‍රියාකාරී බවක් තියෙනවා. ඒ ක්‍රියාකාරී බව යම්කිසි පුද්ගලයෙක් විසින්, කර්තෘ කෙනෙක් විසින් කරන දෙයක් හැටියට වරදවා ගන්නවා. අන්න ඒ ඒ වැරදි අර ෆන්ක්ෂන් එක ඇක්ටිවිටි එකක් හැටියට වරදවා වටහා ගැනීම හේතු කොටගෙන තමයි අපිට මේ කියන අත්වාද මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් කියන දෘෂ්ටි ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒ දෘෂ්ටිය නිසා තමයි අර ෆන්ක්ෂන් එක ඇක්ටිවිටි එකක් හැටියට අපිට පේනෙන්නට දැනෙන්නට ගන්න කියන එක එතනදී එතුමාට අපි පැහැදිලි කරලා කියදුනේ. ඉතින් මේ කාරණේ මෙතනදී අපි මතක් කළේ ওই විදිහට මේ නාම රූප ධර්මයන්ගේ ඒ වෙන්වෙන්ව ඇති වෙන ක්‍රියාකාරී ගතිය ඒ සක්‍රිය බව ඒ හැම එකටම යම්කිසි ක්‍රියාකාරී ගුණයක් තියෙනවා. ඒ හැම එකම කාර්යයක් තියෙනවා. යම්කිසි කාර්යයක් තියෙනවා. වෙන්වෙන්ව ගත්තහම ඒ හැම ධර්මයකින්ම කෙරෙන කෘත්‍යයක් තියෙනවා. ඒවා එකට මිශ්‍ර වුණහම ඒවෙන් කෙරෙන කෘත්‍යයන් තියෙනවා. එතකොට අපිට වෙන වෙන කෘත්‍යයන් මොනවද මිශ්‍ර වෙලා කරන කෘත්‍යයන් මොනවද මේවා වෙන්කොට හඳුනා ගන්නට බැරි වෙනකොට තමයි ඒවා මේ කෙනෙකු විසින් කරන ක්‍රියාකාරීත්වයන් වගේ අපිට පේනෙන්නට දැනෙන්නට ගන්න. ඉතින් ඒ දෘෂ්ටිය දීර්ඝ කාලයක් මනසේ තහවුරු වෙනකොට ඒක අත්වාද උපාදානයේ හැටියට මේ ආත්මයක් තියනවාමයි ආත්මයක් තියන තියනවා කියන ඒ ඒ දෘෂ්ටියේ බැසගෙන සෑම දෙයක්ම හිතන්න, කල්පනා කරන්න, තීරණය කරන්න, ක්‍රියා කරන්න පටන් ගන්නවා. එතකොට නමුත් ඒක එතන දැන් මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන බව කොතෙක් කියා දුන්නත් කොතෙක් බෙදලා පෙන්නුවා අරකින් මනස ගලව ගන්නට පහසු නෑ. දැන් බෞද්ධ හැටියට ගත්තහම අපි ඕනතරම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මෙතන සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ. මෙතන තියෙන නාම රූප සමූහයක් කියලා මේ සත්වයා පුද්ගලයා හැටියට හඳුනා ගන්නා කෙනාව අපි දෙකට බෙදලා වෙන් කරගන්නට බුදුදහමට අනුව පැහැදිලි කිරීම කරගන්න. එතකොට නාම රූප කියලා ගත්තාම අපිට ඒක තේරෙනවා. ඊළඟට පංචස්කන්ධ හැටියට රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඉතින් එහෙම පැහැදිලි කරනකොට මේ කියන කතාව අපට තේරෙනවා. ඊළඟට ආයතන වශයෙන් ගත්තහම චක්කුසෝත ඝාන જીවහා කාය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ආයතන 12ක් හැටියට ගත්තාම ඒ කතාවත් අපට තේරෙනවා ඊළඟට ධාතු වශයෙන් 18කින් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී වශයෙන් 18 ආකාරයකින් පැහැදිලි කරනවා ඒකත් අපට තේරෙනවා ඊට පස්සේ අභිධර්මයට ගියාට පස්සේ පරමාර්ථ ධර්ම වශයෙන් රූපය කොටස් 28කට සිත කොටස් 29 මේ 89කට චෛතසික 52කට මෙහෙම බෙදලා පෙන්නකොට ඒකත් මුල ඉඳලා අධ්‍යයනය කරගෙන ගියොත් අපිට යම් පමණකට වැටහෙනවා. දැන් මේ සියල්ල වැටහුණා වුණා අපේ ආත්ම දෘෂ්ටිය ගලවන්නට ලේසි නෑ. අර අර කියන කතාවත් අපිට තේරෙනවා. ඒක සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් අපිට වැටහෙනවා. හැබැයි කොච්චර දැඩිව මේ අත්වාද උපාදානය අපි තුල තියනවද කියනවා නම් අර මොන දේවල් අපි වෙන් වෙන් වශයෙන් බෙදලා තේරුම් ගන්න උත්සාහ කළා වුණත් ලෙහෙසි නැහැ මේ කිදා දැසගෙන තියෙන දෘෂ්ටියෙන් සිත නිදහස් කරගන්න. ඒ මොකක් නිසාද? අත්වාද උපාදානය නිසා. ඒක දැඩිව ග්‍රහණය කරගන්න නිසා. එතකොට එහෙම ග්‍රහණය කරගත්තේ ඇයි? අර තණ්හාව සහ දිට්ඨිය පාදක කොටගෙන. ඊළඟට දිට්ඨිය නිසා ඇතිවන ඊළඟ උපාදානය තමයි සීලබ්බත සීලබ්බත උපාදාන. සීලබ්බත උපාදාන කියලා කිව්වේ වැරදි සීල වෘතයන්, අජ වෘත, ගෝ වෘත ආදී මේ වෘත ක්‍රමයන් විමුක්තිය ලැබීමේ ක්‍රමය හැටියට දැඩිව ග්‍රහණය කරගෙන සිටීම තමයි අත් සීලබ්බත උපාදානයි කියලා හඳුන්වන්නේ. එතකොට අතීත කාලේ ඇතම් ශාස්ත්‍රවරු හිටියා ඒ අය පැහැදිලි කරලා දුන්නේ කොහොමද සාංශාරික වශයෙන් අපි සිද්ධ කරන ලද කර්ම තමයි අපි මේ භුක්ති විඳින්නේ. එතකොට මේ භුක්ති විඳිනකොට අපි යලි යලි කර්ම රැස් කරනවා. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව ඒ අතීතේ රැස් කර කර්ම ටික ගෙවා දමන්නට පුළුවන් නම් මේ පැවැත්ම එහෙම නැත්නම් මේ දුක්ඛිත පැවැත්ම නිමා කරන්නට පුළුවන් කියලා ඒ අය යෝජනා කරනවා ඒකට දැඩි විදිහේ කටුක ප්‍රතිපත්ති ඒ ඒ ප්‍රතිපත්ති අතර අර වටේ ගිනි ගොඩවල් ගහගෙන ඒ මැදට වෙලා ඉන්න එක ඊළඟට කටු සැමිනි වල නිදා ගන්න එක ඒ වගේ කර්කශ ප්‍රතිපatti වගේම ඒ අය හඳුන්වලා දීපු තවත් ක්‍රමයක් තමයි මේ අජවෘත ගෝවෘත ආදී අජවෘත කියලා කියන්නේ එළුවේ කොහොමද හැසිරෙන්නේ ඒ විදිහට Taman ඉරියව් පැවැත්වීම. ගෝවෘත කියලා කියන්නේ ගවයෙක් යම් විදිහකට හැසිරෙන්නේ ඒ විදිහට Taman ඉරියව් පැවැත්වීම. කුක්කුර වෘත කියලා කියන්නේ සුනකෙක් යම් විදිහටද හැසිරෙන්නේ ඒ විදිහට ඉරියව් පැවැත්වෙන. ඒතකොට ඒක පහසු කටයුත්තක් නෙමෙයි. දැඩි පීඩාවක්, දැඩි දුකක්. එතකොට ඒ දුක් විඳිනවා කොමකටද? ඒ ප්‍රතිපත්තිය තුළින් තමයි විමුක්තිය ලබන්නට පුළුවන් කියන වැරදි වැටහීම. අන්න ඒ විදිහට අජ වෘත, ගෝෘත, කුක්කුර වෘත ආදී මේ වැරදි වෘතකම ක්‍රම දැඩිව උපාදාන කරගෙන ඒවැම්මයි විමුක්තිය ලබන්නට පුළුවන් කියලා දැඩි උපාදානයක් ඇතිව කටයුතු කරන පුද්ගලයාගේ ඒ වැරදි දෘෂ්ටිය නිසා ඇතිවෙන සීලබ්බතය පිළිබඳ උපාදානය තමයි සීලබ්බත උපාදාන කියලා හඳුන්වන්නේ. ඊළඟට ditthi උපාදාන. ditthi උපාදාන කියලා කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දෘෂ්ටීන් 62ක් පිළිබඳව දේශනා කරනවා. ඒ 62ම සාස්වත උච්ඡේද කියන මේ කොටස් දෙකට බෙදා වෙන් කරන්න පුළුවන්. සාස්වත දෘෂ්ටියෙහි ස්වභාවය තමයි ආත්මයක් තියනවා. ඒ ආත්මය භවයෙන් භවයට ගමන් කරනවා. ඒක භවයක් භවයක් පාසා ඒ ආත්මය ගමන් කරනවා. ඒක තමයි සාස්වත දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මයක් තියනවා. ඒ ආත්මය භවෙන් භවයට ගමන් කරන්නේ නැහැ. මේ භවයේ මරණයටපත් වෙනකොට ඒ මරණයත් එක්කලා ඒ ආත්මයත් අහෝසි වෙනවා. එතකොට දැන් සාස්වත දෘෂ්ටිකයත් උච්ඡේද දෘෂ්ටිකයත් දෙදෙනාම ආත්මය කියන තැන අත්වාද උපාදානය දැඩිව තියෙනවා. ආත්ම කියන තැන උපාදාන කරගෙන ඉන්නවා. ඒ දෙපිරිසගේ වෙනස තමයි ඒ ආත්මය භවයෙන් භවයට යන එකක් කියලා හිතනවා සාස්වත දෘෂ්ටිකය. ඒ ආත්මය මරණයත් එක්කලා අවසාන වෙන එකක් කියලා හිතනවා උච්ඡේද දෘෂ්ටිකය. ওই දෙක තමයි මේ දෙකොල්ලගේ වෙනස. එතකොට අර කියන දෙසටක් දෘෂ්ටීන්ම ඔය කියන අංශ දෙකෙන් කොයිකකට හරි එකතු වෙනවා. එහෙම නැත්නම් ඔය අංශ දෙකේ බෙදී ගිය විවිධ ප්‍රභේදයන් හැටියට තමයි අර සියලුම දෘෂ්ටීන් ගොඩ නැගිලා තිබුණේ. එතකොට ඒ කියන දෘෂ්ටීන් අතර අත්වාද උපාදාන සීලබ්බත උපාදාන කියන දෙකට ගැනෙන ඒවා හැර ඉතිරි සියලුම දෘෂ්ටීන් මේ ditthi උපාදාන කියන තැනටයි ගැනෙන්නේ. ඒතකොට ditthi උපාදාන කියලා කියන්නේ කවර හෝ වැරදි දෘෂ්ටියක්. එතකොට අත්වාද උපාදානය තුලක් තියෙන වැරදි දෘෂ්ටියක්. හැබැයි ඒක අපි අත්වාද උපාදාන කියලා වෙන් කරලා අරන් තියෙනවනේ. ඊළඟට සීලබ්බත උපාදානය තුල තියෙන වැරදි දෘෂ්ටියක්. ඒක සීලබ්බත උපාදාන කියලා වෙන් කරලා තියෙනවනේ. අන්නේ දෙකට ඇතුළත් නොවන ඉතිරි සියලුම දෘෂ්ටීන් තමයි දිට්ඨි උපාදාන කියලා දක්වලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා ධම්මසංගිනී ප්‍රකරණයේ දිට්ඨි උපාදානය මොකක්ද කියලා දක්වන තැන තත්ත කතමන් දිට්ඨි උපාදාන. නත්ති දින්න නත්ති ඉත්තන් නත්ති උතන් නත්ති සුකට දුක්කටාන කම්මානම් පලම් විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සමග්ගත සම්මා පටිපන්නයේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්ව පවේදෙන්නේ මෙන්න මේ කියන දස ආකාර මිත්‍යා දෘෂ්ටිය. එහෙම නැත්නම් මේ කියන නාස්තික දෘෂ්ටිය. නැත කියන මේ දෘෂ්ටිය. මේ காரணා 10 ප්‍රධාන වශයෙන් දික්ටි උපාදානයන් හැටියට දක්වලා තියෙනවා. එතකොට පළවෙනි එක තමයි දීමෙන් පළක් නැත. එතකොට දුන්නට ඒව ඒ දුන්නයි කියලා ඇති දෙයක් නැහැ. දුන්නා කියලා වැඩක් නැහැ කියන ඒ ඒ වැරදි දෘෂ්ටිය. ඊළඟට ඉත්ත නම් වූ මහා දාන මහා පූජාවන්ගේ ඵලයක් නැතය. දෙවෙනි කාරණය තමයි නත්ති ඉත්තං. ඒ කියන්නේ ඉත්ත කියන මහා දාන මහා පූජාවන් කරලා කිසි වැඩක් නැහැ. දැන් අදත් අපිට සමාජයේ සමහර ඔය විදියට හමු වෙන්නේ ඔය මහා බුද්ධ පූජා කරලා වැඩක් නැහැ. ඔය මහා ඉහලින් දානමය පින්කම් කරලා වැඩක් නැහැ. මේ නැති බැරි මිනිස්සුන්ට කණ්ඩ දෙන එක තමයි ප්‍රධානම අවශ්‍යතාවය. ඒ විදිහට දැන් නැති බැරි මිනිස්සයාට දෙන්න ඕන. ඒක ඒක කිසිදු තර්කයක් නැහැ. හැබැයි නැති බැරි මිනිස්සයාට දෙනවයි කියලා අර මහා පූජාවක් බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියලු දෙවි මිනිසුන්ගේ ඕනෑම තරාතිරමක පූජාවක් ලබන්නට උන්වහන්සේ සුදුසුයි. මොකද්ද සුදුසු තම සසර ගමනේ උන්වහන්සේ තරම්ම දාන පාරමිතාව පුරලා තියෙනවා. ඒතරම්ම ලෝකයට සංග්‍රහ කරලා තියෙනවා. අනිත් පැත්තට උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේ යෝග්‍යයි ඒ ඕනම තරාතිරමක පූජාවක් ලබන්න. ඉතින් දැන් අර භෞතිකවාදී චින්තනයක් ඇති සමාජවාදී චින්තනයක් ඇති අය කල්පනා කරන්නේ අර දුප්පතුන්ගේ දුප්පත්කමට හිලව් කරලා බුදුරජාණන් වහන්සේගේ මහා ලාභී ගුණය යටපත් විය යුතුයි. ඒ කියන්නේ දුප්පතුන් ඉන්නවා නම් ලෝකේ අර ලාභීන්ට නොලැබිය යුතුයි. ඒගොල්ලන්ට ඒ ලැබෙන එක යෝග්‍ය නැහැ. ඒක නිකන් විෂමත්වයක්. ඒක සමාජ විකෘතියක්. ඒක නිවැරදි බෙදී යාමක් නෙමෙයි. අන්න එහෙම කල්පනා කරන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට දැන් දුප්පත්තා දුප්පත් වෙලා තියෙන්නේ මේ මනුස්සයා සසර දීපු නැති නිසා, මේ මනුස්සයාගේ දුර්වල මනෝභාවයන් නිසා ඒ තනත්තා ඒ අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට ඒතනත්ත දුප්පත්ය සසර දීලා නැහැ කියලා අපි කොන් කරන එක ගැලපෙන්නේ නැහැ. මිනිස්සු හැටියට අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒතනත්තට උදව් කරන්න ඕනේ. ඒකේ කිසි තරකයක් වාදයක් නැහැ. නමුත් දැන් අරගොල්ලන්ගේ තර්කය තමයි අර දුප්පතාට ඒ විදිහට දුක් විඳිනවා නම් තථාගතයන් වහන්සේගේ මහා ලාභී ගුණයට මහා පූජාවන් කරන එකත් වැරදි වගේ. ඒ ඔක්කොම දෙන්න ඕන අරගොල්ලන්ට. ඉතින් අන්න ඒ විදිහට මේ බෞද්ධයි කියන ඇතැම් පුද්ගලයෝ උනත් මේ කියන ඒ මහා දානයන්ගේ විපාක නැහැ. ඒවා නිකම් බොරු දේවල්, වැඩක් නැති දේවල් කියන ඒවා දැඩීව අර මේ නාස්තික දෘෂ්ටිය ගත්තු අය වගේ ඒ බඳු තැනක ඉන්නවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් මේ කියන ආකල්පය දරන සමහර අය අපට බෞද්ධයින් අතර උනත් ඇතැම් විට හමු වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි නත්ති හුතං හුතනම් වූ ප්‍රතිග්‍රාහකයන් කැඳවා දෙන දාණය පැමිණියා වූ ආගන්තුකයන්ට දෙන දාණය ආවාහ විවාහ ආදී මංගල්‍ය පිණිස දෙන දාණය යන මේවාෙහි පළක් නැහැ කියන. ඊළඟට හතරවෙනි එක තමයි නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ එතකොට දස කුසලය දස අකුසලය හොඳ නරක යන දෙකින් යන දෙකින් කිසිදු ඵලයක් නැහැ. ඒතර දස කුසල් කළත් වෙනසක් නැහැ. දස අකුසල් කළත් වෙනසක් නැහැ. ඒ කොයිව කළත් 아무තෙන් ඒවැ ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ කියන විදිහේ වැරදි දෘෂ්ටිය. ඊළඟට නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ පරලොවෙහි සිටින උන්ට නැවත පැමිණීමට මෙලොවක් නැත. මෙලව සිටින්නවන්ට මරණින් මතු යාමට පරලොවක් නැත. ඊළඟට නත්ති මාතා මවට කරන හොඳ නරක වලින් පළක් නැත. නත්ති පිතා පියාට කරන හොඳ නරක වලින් පළක් නැත. ඊළඟට නත්ති සත්තා ඕපපාතිකා නැවත නැවත මෙරි මෙරි උපදනා සත්වයෝ නැත. ඊළඟට නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගත සම්මාපටිපන්නයේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්වා පවේදෙන්ති යම්කිසි ප්‍රතිපත්තියක බලයෙන් මෙලොව පරලොව දෙක ඇති බව හරියටම දැන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණේ නැහැ කියලා. ඉතින් මේ කියන වැරදි දෘෂ්ටි යම්කිසි කෙනෙක් තුල ඇති වෙනවා නම් ඒතනත්තා අර කියන දිට්ඨි උපාදානයි. තෙනායකහරු මෙහිදී කියනවා මේ උපාදාන හතරෙන් කාම උපාදාන, අත්වාද උපාදාන කියන දෙක බෞද්ධ බෞද්ධ හැම දෙනාටම ඇති වෙනවා. මේ කියන ditthi උපාදානය සහ සීලබ්බත උපාදානය ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ අබෞද්ධයින්ටයි. දැන් බෞද්ධ වූ අය මේ විදිහට දුන් දෙහි විපාක නැත, මව්පියන්ට සැලකීමේ විපාක නැත කියන මේවා යම් යම් වෙනස් ආකල්ප තියෙන්නට පුළුවන්. නමුත් මේවා තුල දැඩිව එල්බගෙන ඒවා දැඩිව උපාදාන කරගෙන ඉන්න අය බෞද්ධයින් අතර ගොඩක් විරලයි. එහෙම එහෙම අය ඉන්නවා නම් ඒ තනත්තා බෞද්ධෙක් නෙමෙයි. බෞද්ධයි කියන අයට මේ කියන ditthi upadana සහ අර කියන සීලබ්බත upadana ඒ ඒ දෙක ඇති වෙන්නේ නැහැ. මේ උපාදාන හතරෙන් කාම උපාදාන අත්වාද උපාදාන කියන මේ දෙක බෞද්ධ බෞද්ධ සියලු දෙනාටම පොදුයි. අර කියන ditthi upadana සීලබ්බත upadana කියන දෙක අබෞද්ධයින්ටයි ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ කියන බව නායක හඳුරු පැහැදිලි කරනවා. එතකොට දැන් ওই විදිහට තණ්හා පච්ච උපාදාන මේ තෘෂ්ණාව නිසා තමයි මේ උපාදානය හටගන්නේ. එතකොට තෘෂ්ණාව පාදක කොටගෙන ඇති වෙන උපාදානය හතර ආකාරයකින් දක්වලා තියෙනවා. කාම උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන වශයෙන්. ඔය හතර ආකාරයෙන් උපාදානය ඇති වෙනවා. ඒ උපාදාන ක්‍රියාවලියේදී ප්‍රධාන වෙන චෛතසික ධර්ම දෙකක් තියෙනවා, මූල ධර්ම දෙකක් තියෙනවා. ඒ තමයි තණ්හාව සහ දිට්ඨිය. එතකොට අපි පසුගිය සතියේත් කතා කළා විශේෂයෙන් මේ සංසාර ප්‍රවෘත්තියට මූල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙක. එතකොට අවිද්‍යාව නිසා තමයි මේ කියන වැරදි දෘෂ්ටි නැති වෙන්නේ. අවිද්‍යාව කියලා කිව්වේ නොයැටහෙන ගතිය. දේවල් ප්‍රකට නොවන ගතිය, පැහැදිලි නැති ගතිය. එතකොට ඒ අපැහැදිලි බව, ඒ නොපෙනෙන ගතිය තුලින් වැරදි දෘෂ්ටි නැති කරනවා අර කියන තණ්හාව තුළින් මේ කාමයන් උපාදාන කර ගැනීම සිද්ධ වෙනවා. ඔය විදිහට තණ්හාව පාදක කොටගෙන සතරාකාරයක උපාදානයක් ක්‍රියාත්මක වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ නිසා තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව නිසා මේ උපාදානය ඇති වෙනවායි කියන බව උන්වහන්සේ පටිච්චසමුපාදයේදී පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා අපි හිතනවා. ඒ කාල වේලාව ගත වෙච්ච නිසා අපට උපාදාන පත්‍ය භවෝ කියන කාරණේ අපි ලබන සතියේදී කතා බහ කරමු. දැනට මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්. එහෙමනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යොමු වෙමු.